නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පංචක්කන්දී සලතු පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අචලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ චිත්තසංතානය සකස් කරගත යුතු වෙනවා. අපිට මේ ලෝකයේ අරමුණු වෙන විදිහ ඊටාම නිවැරදිද කියලා මොහොතක් විමසලා බැලුවොත් එහෙම අපි එක එක කෙනාට එක එක කෙනාට එකම වස්තුව මේ ලෝකේ තියෙන අරමුණු වෙන්නේ එක එක විදිහට. එක්කෙනෙකුට එක දෙයක් හොඳ දෙයක් විදිහට අරමුණු වෙනකොට තව දෙයක් ඒ තව කෙනෙකුට ඒ දේම නරක දෙයක් විදිහට අරගෙන යනවා. එකමකට එක දෙයක් සුබ දෙයක් විදිහට අරගෙන යනකොට තව කෙනෙකුට ඒ දෙයම අසුබ විදිහට අරගෙන යනවා. එකමකට එක දෙයක් සැප දෙයක් විදිහට අරගෙන යනකොට තව කෙනෙකුට ඒක දුක් දෙයක් විදිහට අරගෙන යනවා. එකම පුද්ගලයෙක් ගත්තහම සමහර අයට ඒ පුද්ගලයාගේ හරි සතුටක් ඇති වෙන අතරේ සමහර අයට කලකිරීමක් ඇති වෙනවා. මේ විදිහට අපි එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකයේ තියෙන වස්තුන් දැනෙන්නේ හැඟෙන්නේ එක එක විදිහට. කාට දන්නේ හරියට දැනෙන්නේ කාට දැනෙන විදිහට දන්නේ හරිය. ඔන්න ඒ චුට්ට පොඩ්ඩක් කල්පනා කරන මිනිස්සෙකුට තමන් ගැන සැක තියෙනවා කියන්නේ. තමන්ගේ ජීවිතය ගැන සැක තියෙනවා. තමන්ගේ මානසිකාරය ගැන සැක තියෙනවා. මම කියලා ගත්තොත් මට මේ හිතෙන විදිහ ලෝකේ හරිද? මට මේ ලෝකය ගැන හිතනවා යම. ඒ හිතන විදිහට වැඩ කරන්නේ. මට මේ ලෝකේ දැනෙනවා යම් විදිහකට. මේ ලෝකේ මට නිවැරදි විදිහට දැනෙන්නේ නැතුවම ජීවත් වෙලා දැනෙන්නේ නැතුව මැරලා යන්න පුළුවන්. හරියට පස් ගොඩක් යට ඉපදිලා මේ ලෝකේ පස් හස්සෙම ඉඳලා පස් හස්සෙම මැරලා යන සත්ත්ව ඉන්නවද නැද්ද? ඒකට කවදාකවත් ගොඩබිම මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න බෑ. ආන් ඒ වගේ ලෝකේ ඇත්ත తත්වය Tamange මනසට දැනෙන්නේ නැතුව මැරිලා යන පිරිසක් ඉන්නවා. හරිද? බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ලෝකයේ සත්‍ය తත්වය දැනෙන විදිහට මානසිකාරය සකස් කර ගැනීමේ මාර්ගයක් එක. අඳුරෙන් වැහිලා ඉන්න කෙනෙක්ට එතන තියෙන වටේ පිටේ තියෙන දේවල් පේන්නේ නැහැ. අන්න ඒ වගේ මෝහාන්ධකාරයෙන් වැහිලා ඉන්න අපිට මේ ලෝකයේ සත්‍ය తත්වය දැනෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ ඒක හදාගන්න ඕනේ කියලා අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ අපිට හැමෝටම හිතෙන්නේ මට දැනෙන විදිහ තමයි මට තේරෙන විදිහ තමයි හරියටම හරි කියලා. ඒකෙන් අපි දන්න දවසේ ඉඳලා හිත යන අතට යන අය. එහෙම කියන එක තේරුණාද? හිත යන අතට යන්නේ. මොකද හිත යන අතට යනවා කියන්නේ. උදේ රැ ගිහම හිතෙන්නේ මොකද ඒක කරන්නේ කට්ටිය. කන්න හිතනවා නම් කෑම දෙන්න හිතනවා නම් ගියා. නේද? එතකොට මගේ හිතට හරි දෙයක් කියලා හිතෙන්නේ මොකද්ද ඒ දේ කරා. නමුත් ලෝහි නිවැරදිම දේ මොකද්ද කියලා අපි ගවේෂණය කරේ ගවේෂණය කරේ නෑ. හරිද? එතකොට වැරදිලා තියෙන්නේ කොහෙටද? අපේ මනසටයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා නිවැරදි චින්තනයක් ඇති කරගන්න විදිහ දේශනා කරා. මේ ලෝකයේ තියෙන මේ වැහිලා ලෝකය වැහිච්ච අපිට ලෝකය දැනෙන්නේ නැති අපිට ලෝකය දැනෙන ආකාරයකට. ඒකයි අර ධර්මයේ තේරිච්ච අය උදන් වෙනවා. මොකද? අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයතහපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය යටිපුරලා තිබ්බද උඩුපුරනවා පටිච්චන්නං වා විවටය වැහිර තිබ්බද හැරුණා කියලා ඉතින් එහෙම උදම් ඇනුවේ ඒ වැහිලා තිබ්බ යට වෙලා තිබ්බ දේ තමන්ගේ තුලින් අපමට්ටම් වෙලා નિවර්දි වෙලා අපෙන්ද අපිත් අපේ ජීවිතයේ ලෝකීකුත් ප්‍රාර්ථනා ලෝකීකුත් ආකාරයේ බලාපොරොත්තු එක එක එක එක කෙනා පින්නත් ඒ ඒ කෙනාගේ ලෝකය ගත්තොත් වෙන වෙනම පිසු වගේ. දැන් මේ කවර තරහද? නේද? එක එක කෙනාගේ ලෝකය ගත්තම පිසු වගේ. ඇයි පිසු වගේ? කෝටි 700ක් සැලෙන්න මේ ලෝකේ දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් ගැන මැරෙන්නම හදනවා. කාලෙක මතක් කරන් බැරි වෙන මතක් කරන් හැමදාම මතක් කරන එක. සංකාව කියන්නේ ඉන්ද්‍රිය සාගරේ ඍතුවට. එතකොට ලෝකෙටම සාපේක්ෂව බූලියන්සක් විතර වගේ. ඒතර වගේ ඉඩම වගේ ඉඩම කියන්නේ එතකොට මේ ලෝකේ අංශු මාත්‍රීය දෙයක්. හැබැයි ඒක මට නම් ලෝකෙටත් වැඩිය ලොකුයි. අහුවෙච්ච තැන අහුවෙච්ච දේ අල්ලගෙන අපි මේ මොකටද ජීවත් වෙන්නේ? හම්බෙච්ච මේ ජීවිතේ තියාගන්න ඉඩම් කැලක් ඕනේ. මේ ජීවිත ආසාව මේ තියෙන. වෙන මොකටද මේ ඇයි ඇයි ඉඩම් තණ්හාව මොකටද? ජීවිත ආසාව. ඉන්න තැන ඕනේ. ඉන්න අපි කියන ඉන්න තැන එපා. ඉන්න තැන එපා. ඉන්න නැති වෙයි කියලා. නේද? ඉතින් මේ ඒක මේ ඔය අල්ලා ගැනීම කියන එක ඉන්න නැති වෙයි කියලා බයට අල්ලගෙන ඉන්නේ අපි. සාංගේ අල්ලා ගැනීම කියන එක අපේ විතරක් නෙවෙයි පිළිබඳ මේ මහා ලැජ්ජාවක් ඇති වෙන කාරණාවක් තියෙනවා. අපේ විතරක් නෙවෙයි තිරිසන් සත්තුන්ගේ තියෙනවා. බලන්න අපේ ගෙදරක ඉන්න බලුපැටියෙක් අරන් බලන්න එයා තමන් ඉන්න තැන එයා වෙනම අපේ වට වෙනම එයාගේ වට වෙනම එයා ඒතරින් එහාට එන්න දෙන්නේ කාටවත් නේද තිරසංගත සතු තරම්බන්නේ ලේනුන තරම්බන්නේ ඒ කූඩුවට කවුරු හරි කිට්ටු කරොත් රණ්ඩු එළවලු ඈතට යන දකස් වෙනවා නේද හ්ම් එතකොට හැම සත්වයකම පුරාලනවා අපිත් අපිත් පුරාලනවා හැම සත්වයකම එනකොට ගන්නවා අපිත් එනකොට ගන්නවා ඉතින් එතනින් අතමුදවා ගන්නට ඕනේ. මේ ඔක්කොම අපේ මානසිකත්වය නිවැරදි මානසිකත්වයට පත් නොකර ගැනීම නිසායි. ජීවිතේ ජීවත් වෙනකොට නිවැරදි ආකාරයකට ජීවත් වෙන්න ඕන මොනවටද අපි අනකොටා ගන්නේ කියලා හොයලා බලන්න ඕනේ. මං අනකොටාගෙන මම රණ්ඩු අල්ලලා ඊර්ෂියා කරලා හොරකම් කරලා අනුන්ගේ දේ කඩා වඩාගෙන මොනවාද එකද කරේ? අපි තුමු එහෙම දැන් එහෙම මේ ලෝකේ එහෙම දේවල් වෙනවනේ නේද බොරු කියනවා කියලා කියනවා පරස වචන කියනවා උපක්‍රම යොදනවා යටින් ගිනි අරයි යනවා නේද එහෙම හරි කොහොම හරි කමන්නේ හොඳ විදිහට හරි කමන්නේ අපිට මොකා නරක විදිහට එකතු කරපු කට්ටියක් ඉන්නවා හොඳ විදිහට එකතු කරපු කට්ටියක් ඉන්නවා මේ දෙගොල්ලම ඒවට ඇහිලා මේ ඇල්ලා ඉන්නේ මොන වගේද කියලා බලන්න පොඩ්ඩක් මම මොනවා හරි දෙයක් අරගෙන ස්ථීරව යමක් තියාගන්න කියලා ලෑස්ති කරගත්තේ ඔක්කොම සැලෙනවා නම් පින්නත් මේ හැම වෙලේම ඒවා එක දිගට තියෙන තව වෙනස් වෙනවා නම් සැලෙනවා නම් හරිද මොන මේ සැලෙන දේවල් වෙනස් වෙන දේවල් එක වැඩ කරන්න පුළුවන්ද හැම වෙලේම වෙනස් වෙන දේවල් එක වැඩ කරන්න පුළුවන්ද බලන්න දැන් මම මම ගේ හැදුවා කියලා ගන්නකො. එතකොට ගෙයක් හදලා ඒ ගේ තියෙන්න බෑ මේක හැම වෙලේම හෙල්ලෙනවනේ. හැම වෙලේම වෙනස් වෙනවනේ එක දිගට තියෙන්නේ නැත්තම් නේද? මට ඒකෙන් ප්‍රයෝජනය ගන්න බෑ. ඒ වගේ තමයි අපි නුවණින් විමසලා බලනකොට පින්නත් මේ ශරීරය ගත්තොත් එහෙම මේ ශරීරය හැම වෙලේම වෙනස් වෙන සැලෙන ගතිය තියෙනවා කියලා ස්ථිරව පිහිටන්නේ නැහැ. ස්ථිරව හිටින්නේ නැහැ. ස්ථිරව ඒකට අරගෙන තියෙන්නේ නැහැ. තීබ්බතන තියෙන්නේ හෙල්ලෙනවා. ආ මේ වගේ ඇයි මම මේ හෙල්ලෙනකොට හෙල්ලගෙන මෙහෙම හෙල්ලෙන්නේ නේ? මට තවත් කාගේ හරි මගේ හරි ශරීරය වෙනස් නොවි තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒක ස්ථීරව නොසැලී හිටින්නේ නැහැ. මෙන්න මේක තමයි මගේ හැඩේ මෙන්න මේක තමයි කියලා. අපේ අම්මගේ හැඩේ මෙන්න මේක තමයි කියලා අපිට කියන්න පුළුවන්ද? අවුරුද්දකින් හිටිය කෙනා නෙවෙයි තව ටික දවසකින්. තව ටික දවසකින් හිටිය කෙනා නෙවෙයි තව ටික දවසකින්. අවුරුදු 5ක් ගිහිල්ලා බලනකොට සම්පූර්ණ වෙනසක් වෙලා අපේ වෙනස් දැනෙන්නේ නැත්තේ අපි දවසින් දවස අලුත් කරගන්නවා කියලා. නේද? සතියෙන් සතිය අලුත් කරගන්නවා. අවුරුදු ගානකින් අවුරුදු 20කින් 25කින් සමහර අය හම්බ වෙනවා අපිට. හිතේ විදියට වැඩි සේවා මාත්‍රයක් තියෙනවා. විශේෂයෙන් අවුරුදු 20 දී 17 15 20 වගේ කාලෙදි හම්බෙච්ච අය 35ට ගිහලා හම්බ වෙනකොට කොහොමද? නේද ලොකු වෙනස්කම් වුණේ මහත් වෙලා අමුතු වෙලා ඒක බඩවල් ඇවිල්ලා අඳුර ගන්න බැරි තුන අඳුර ගන්නත් බැරි තරම් කියලා. ඒකද අපි මේ ජීවිතේ එකතු කරගන්න දේවල් ස්ථිරව තියාගන්න පුළුවන්ද? කාට හරි තද කරලා හිර කරලා බල නැත්නම් ධනයෙන් බලයෙන් හරි ලෝකේ තියෙන දේවල් ස්ථිරව තියාගන්න පුළුවන්ද? උලක් උඩ තියෙන ඒවා වගේ හරියද? උලක් උඩ සමතුලිත කරලා තියෙන ඒවා වගේ. ඒවා කොච්චර අපිට දැන් නම් හිතේ දැන් ඔය ඉවර තියෙන හැමෝම අවුරුදු 10ක් 15ක් තියෙනවනේ කියලා හිතනවා. එහෙනම් යන්තම් ගින්නකට අහුනේ. යන්තම් හැපුණුත් කොහෙද? මේකෙන් ලේ භාගයක් විතර අහගෙන ගියොත් එහෙම තේරෙන්නේ. හදිසියෙ කොහරි යදිලා. ඒක කොච්චර පරිස්සම් කරගන්න ඕනද කොහොමද වදින්නේ නැති වෙන්න අරන් යන්න ඕනේ මේ ශරීරය. ඒරම වටේ පිටේ තියෙන ඇවිල්ලා මේක වදින එකක් නවත්ත ගන්න ඕනේ. මං වද්ද ගන්නෙත් නැති වෙන්න ඕනේ අනිත් ඒවා ඇවිල්ලා මේක වදිනවා ලාංගට. ඉතින් ඒ වගේ මේ ශරීරය නැත්නම් මේ රූපය කියන ඒවා අපිට එක දිගට වෙනස් වෙන්න දෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව තියාගන්න පුළුවන්කමක් ඇත්තේ අචලව තියාගන්නවා කියන එකක් නැහැ. හෙල්ලෙන්නේ නැතුව තියාගන්නවා කියලා කියන එක හැම වෙලේම වැනෙන, හැම වෙලේම හෙල්ලෙන, හැම වෙලේම වෙනස් වෙන, කැඩෙන, බිඳෙන, පළුදු වෙන නේද? අචලව තියාගන්නවා කියලා එකක් මේ රූපේ ආන්නේ වෙනස් වෙන සැලෙන, paludu වෙන, කැඩෙන දේවල් එක නේද? ඒවා නේද මම මේ ලෝකේ හැමතැනම මේ වෙනකොට දුවලා දුවලා දුවලා දුවලා එකතු කරපු යමක් තියෙනවනේ. එකතු කරන්න බලාපොරොත්තු වෙන යමක් තියෙනවනම් ඒ දෙකම වෙනස් වෙනවද නැද්ද? සැලෙනවද නැද්ද? එහෙනම් මේ රූප එකතු කරනවා නම් රූප වලට අදාළ පටවියාපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු හතරට අදාළ දේවල් එකතු කරනවා නම් පින්නන්නේ ඒවා කොහොම විනාශය මොකද ලක්ව දේවල්. හරිද? ඒතකොට මේක දැනගත්තොත් මම සාමාන්‍ය මගේ ජීවිතයට අවශ්‍ය දේවල් ටික ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ටික අල්පේච්ඡ උපේක්ෂාවෙන් එකතු කරගෙන ඒවා භාවිතා කරගෙන ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිසක්කා අන් අයගේ දේවල් ගොදුරු කරගෙන પરම්පරා ගානකට යමක් එකතු කරගෙන ඉන්න උත්සාහ කරන්නේ අන්තිම තමන් ළඟ තියෙන දේවල් දැඩි තමන් ළඟ තියෙන දැඩි අල්ලාගෙන ඉන්නේ කොහොමද වෙනස් වෙන දේවල් ඒ කොහොමද නැති වෙන දේවල් කොහොමද සැලෙන දේවල් එතකොට සැලෙන දේවල් නිසාවෙන් ඇති වෙන්නේ සැපයක්ද දුකක්ද ඒක දුක්ඛිත ස්වභාවයකට හේතු වෙන දේවල් අපි එකතු කරගත්ත හැම දෙයක්ම එකතු කරගත්ත හැම දෙයක්ම කෙනෙක්ගේ ජීවිතය පවා අචලව තියාගන්නවා කියලා එකක් සිදු වෙන්නේ එන හැම දෙයක්ම මට නැති වෙනවා අන්න ඒ නැති වෙන ස්වභාවයේ තියෙන කිසියක් තුළ මගේ ඒ ඒ පිළිබඳ මට ඇති වෙන එහෙනම් මට ලැබිලා තියෙන දේවල් ලැබෙන්න තියෙන දේවල් කියන දෙකටම මම ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙන මේ ජීවිතේ මට මේක ලැබිලා තියෙන දේවල් වල තියෙනවා ඒ ඔක්කොම අචලව තියාගන්න බෑ ඒ ඔක්කොම සැලෙන ඒ ඔක්කොම නැති වෙන පළු කියන ස්වභාවයේ තියෙන ඒවා එහෙනම් එහෙනම් ඒවා පිළිබඳ මට ඇතිවිය යුත්තේ සතුටක්ද ඒවා අරමුණු වෙනකොට ඒ අරමුණත් එක්ක ඇති වෙන්න ඕනේ සතුටක්ද කලකිරීමක්ද කලකිරීම නමුත් ඇති වෙන්නේ එහෙම එකක් දන්නේ නේද අන්න පෙර ධම්ම කියන එක ඔක්කොම ඇත්තයි කියලා තේරෙනවා නමුත් අපිට මේ රූප හැමුවේ දෙවියන් වහන්සේ දකින්නකොට දරුවෝ දකින්නකොට ඥාති මිත්‍රාදීන් දකින්නකොට ඇති වෙන්නේ පැහැදිලිවම සතුටක්. එහෙනම් අපේ මානසිකාරයේ වෙනසක් සිද්ධ කරගත යුතු තියෙනවද නැද්ද? කලකිරීමේ යුතුයතන සතුට ඇති වුණා කියලා කලකිරීමේ අදාළ දේවල් නොවි තියෙන්නේ නැහැ. අන්තිමට හැබැයි ලොකු වෙනස සිද්ධ වෙනකොට අපේ බලාපොරොත්තු කර වෙන හින්දා විශාල දුකේ වත්තකට පත් වෙනවා. අන්න ඒ අනාගත දුක්ඛිත තත්ත්වයකට පත් වෙන එක උරුම වෙලාද නැද්ද? අපිට උරුම වෙලාද නැද්ද? මේක අපිට උරුමයි. මොකද උරුම වෙන්නේ? මේවා කෙරෙහි සතුට වෙච්ච ඉඳ ඇත්ත తත්වය දන්නේ නැතුව ඇත්ත తත්වය දන්නේ නැතුව හෙල්ලෙන දේවල් හෙල්ලෙන්නේ නැහැ කියලා ගත්තා. දිනේ දේවල් දිනෙන්නේ නැහැ කියලා ගත්තා. පරිදින දේවල් පරිදින්නේ නැහැ කියලා මම හිතුවා. ඒ මට හිතිච්ච හැටි. එහෙම හිතුනේ මම ඉස්සෙල්ලා කියන එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකේ මානසිකාර වෙන්නේ එක එක විදිහට කියලා. එතකොට සත්‍යාකාරයෙන් මානසිකාර වෙන කෙනාට රූපය හැම වෙලේම සැලෙන දෙයක්, ඒක වෙනස් වෙන දෙයක්, ඒක පරිවර්තන දෙයක්, කැඩෙන දෙයක්, විඳින දෙයක් කියලා එයාගේ මනසට අරමුණු වෙන්න ඕනේ. මම ඊයේ මතක් කරා මේ හැමෝටම මේ ලෝකේ තියෙන දේවල් හරි විදිහට මොකක් හරි එක වස්තුවක් දැක්කම ඔක්කොටම හැම ඒ ඒ වස්තුව තුළ තියෙන හැම ලක්ෂණයක්ම අරමුණු වෙන්නේ නැති බව. නේද? හැම ලක්ෂණයක්ම අරමුණු වෙන්නේ නැහැ. ඒ ඒ කෙනාට තියෙන දැනුමම තමයි අරමුණ වෙන්නේ. දැන් අපි ගිහිල්ලා රෝහලකට ගිහින් අපි ඇවිදගෙන යනකොට රෝහලක ඉන්න ලෙඩෙක්ගේ යම්සි රෝග ලක්ෂණයක් අපි දකිනවා. එයාට එයාට අපි අපි අපි අපේ ඥාතියෙක් කියලා කියන්නේ අපි මේ ලෙඩා බලන්න ගියා. ඊයවට එයාට මේක රෝග ලක්ෂණ දකිනවා. එතකොට මම ගිහිල්ලා වෛද්‍යවරයාගෙන් අහන්න ඕනේ මොකද අරයට අරක්ම? වෛද්‍යවරයාත් මිනිස්සෙක් නෙවෙයි මිනිස්සෙක්. මොකද යාළුවනේ දෙමට අරමුණු වෙන්නේ නැහැ. එයාගේ දෙමට අරමුණු වෙන්නේ නැහැ. හැබැයි වෛද්‍යවරයාට අරමුණු වෙනවා. ඒක මොකද එයාට ඒ පිළිබඳව තේ ගැනීම හින්දා. අන්න බලන්න එයාගේ මානසිකාරයේ ඒ ඒ ලෙඩාගේ අසනීපය අරමුණු කෙරෙන විදිහට සකස් කරලා. සකස් කරලා. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන හැම දෙයකම අරමුණ අරමුණේ තියෙන ලක්ෂණ ඔක්කොම ඒක දැක්කට ඇහුවට අපිට ඒක හරියට ගෝචර වෙන්නේ නැහැ. ඒකට අපේ මානසිකාය තුළ නිවැරදි අදහස ගැබ් වෙලා තියෙන්න ඕනේ ඒකේ නියම අරමුණ එන විදිහට. හොඳයි. එතකොට දැන් වෙන රූපේ කියන්නේ හැම වෙලේම සැලෙන හැම වෙලේම වෙනස් වෙන හැම වෙලේම පල්ලියම කැරෙන බිඳන දෙයක්. ඒ වගේම තමයි වේදනාව කියන්නේ. වේදනාව කියලා එකක් මෙතන තියෙනවා. අපි අපේ අපේ ශරීරය ආශ්‍රය කරගෙන වේදනාව කියලා එකක් තේමනවා තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා. අපේ පරම බලාපොරොත්තු මොකද්ද මොන වේදනාවද? සැප වේදනා. හරිද? සැප වේදනා දිවේ හදාගන්න නම් මොකද කරන්න ඕන? කැමති ආහාරය දිවඩක් කරන්න ඕනේ. හරිද? සැප වේදනා ඇහෙන් දා සැප වේදනා හදාගන්න නම් මොකද කරන්න ඕන? කැමති රූපයක් දෙන්නට. කැමති රූපයක් මම දැක්කා මම ඒ රූපේ තරංගෙදරාවා. මේ විදිහට සැප වේදනා ලබන්න පුළුවන් බල බල බල බල. හරි කියලා බලන්න පොඩ්ඩක් එතකොට. පළවෙනි දවසෙත් ඉන්නවා යන්නේ දෙවෙනි දවසෙත් ඉන්නවා යන පාටක් නැහැ. තුන්වෙනි දවසෙත් යන පාටක් නැහැ. දැන් මොකද වෙන්නේ? ඒ රූපමයි දකින්නේ මේ මගේ අහමයි. හැබැයි ඇති වෙන්නේ දැන් ඇති වෙන දුක් වේදනා. නේද? ඒකට ආහාරයක් වත් බලන්න ටිකක් වෙලා ඒ ආහාරය දිව උඩට දානකොට ටිකකින් ඒවා බලෙන්වත් ආය නේද දාන්න බැරි විදිහට ඒක දුකක් බවටපත් වෙනවා. අපි කියන්නේ ඇති වෙනවා කියලා දන්නවා කොහොමද කන්ද බතා කන්ද කිව්වොත් එහෙම ඒක කන්දෝ නෑ කන්දෝ නෑ කියලා පෑ ගහතේ තව පොඩ්ඩකින් තව කන්ද කිව්වොත් එහෙම අඬනගත්තට පත් වෙන ළමයි හිටා. මේ දැට දුක් වේදනා ඇති වෙනවා ආහාරය හින්දා ඊට පස්සේ. ආයෙ ටික ආයෙ කොහොමද වෙනවා. එහෙනම් කියන්නේ සැප වේදනා ඇති වෙන තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් මේ ලෝකයේ මේ තියෙන බාහිර ලෝකයේ තියෙන දේවල් හින්දා හෝ අභ්‍යන්තර දේවල් හින්දා හෝ කරනගින්නා වූ යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව අඛණ්ඩව තියෙනවා. ඒක හැමදේම සරලවද නැද්ද? ඉතින් අපිට කරන්න වෙලා තියෙන්නේ අපේ බලාපොරොත්තු සැප වේදනා ඇති කරගැනීමනේ. ඒ සඳහා භාවිතා කරනවා භාවිතා කර කර භාවිතා කර කර සැප වේදනා හදාගන්නවා හදාගත්තට හැමදේම සැරිසලී වල් හැපෙනවා. නේද? හ්ම් ඉතින් අපේ වැඩි ආය සකස් කරන්න ඕන. ආය සකස් කරන්න ඕන. ආය සකස් කරන්න ඕන. එහෙම වෙන්නේ හැම වෙලෙම නැවත නැවත නැවත නැවත සකස් කරන මේවා කැඩෙන බිඳෙන සැලෙන ස්වභාවයේ තියෙන ඉඳලා ඔක්කොම හෙලි හෙලි යනවා. හෙලි හෙලි හෙලි හෙලි වැටෙනවා. හ්ම් එතකොට හරියට නිකන් මේ ගියක් සුදුසුනකට හවුනොත් ගියක් භූමිකම්පාවකට හවුනොත් හෙල්ලෙන්න පටන් ගන්නවා. හෙල්ලුනහම මොකද වෙන්නේ? කඩාගෙන යනවා වගේ අපි මොනතරම් සැප වේදනා එක විදිහට තියාගෙන හදුවත් නොයේ පුත් වේදනාවක් අපි අපි යන ආදර කරනවා බලන්න කියලා. සැප වේදනා ලබා ගන්න යන්නේ. විනෝද ගමන යන්න කියලා සැප වේදනා ලබා ගන්න යන්නේ. විනෝද ගමන ගියාම සැපද? ඒ ඒ සැප වේදනා එක දිගට තියෙනවද? ඈ මොහොතින් මොහොත මොහොතින් මොහොත ඉඳගෙන ඉන්නකොට ඉඳගත්තම කොහාර තැනක ඉඳ ගන්නකොට ඇති වෙච්ච සැප චේතුත්තක් වෙලා යද්දි එතනම නෑ ඉඳගෙන ඉඳිම නෑ තියෙනවා. නේද? ඩස්කේ සීට් එකක් අලවන්න හරි අමාරුවෙන් සීට් එකක් අලවන්න ඉඳගන්නවා. දැන් ඉතින් නැගිට ගන්න බැරි වෙනවා. මොකද නැගිට දෙනගෙනෙක් ඉඳගන්න බැරි අමාරුවෙන් ගන්න ඊට පස්සේ. නැගිටින්න බින්දම හොරයි කියලා කරනවා. නේද? නැගිට්ටම ආය නැගිට්ටම දැන් සතයි ඒකෙන් සුට්ටක් වෙලාදී ඉන්න ඉන්න බැරි තරම් දුක් ඇති වෙනවා කියලා දන්නේ නැහැ. අරක දරා ඉන්න හාට් නහට දරාගෙන ඉන්නවා. ඒ වගේ මහා මහ කෝරන් ජීවිතයක් මේක. නේද? සතර කියලා අල්ලගෙන දුක කරපත් වෙනවා. සැපයි කියලා අල්ලන එකම දුකකටපත් වෙනවා. එතකොට අන්න බලන්න පිළිවත් මේ ඒ වගේ හැම වෙලේම වේදනාව කියන එක සැරණ ගතිය තියෙනවා. සංඥාවක් කියන එක සංඥාවක් ගැන හඳුනා ගැනීම අපි දැන් බොහෝ දේවල් සංඥාව ගැන කතා කරලා දැන් තේරෙනවා අපිට කිප්‍රතාවක පැහැදිලි කරලා යම් වස්තුවක් ගත්තාම ඒ වස්තුව ඒක ගහක් මේක කොළයක් මේක අහරල් අරලිය කොළය පිච්ච පිච්ච මල අරලිය මල අඹ ගෙඩිය ඔය විදිහට කියනකොට ඒවා හඳුන ගන්නවා අපි හිතුවා. මම දැන් මේ දැන් කියනකොට ඒක පාටම නිකන් හිතේ නැවිලා වගේ හඳුනා ගන්න ගැතියක් තියෙනවද නැද්ද? ඒක මඤ්ඤෝ කගෙනකොට හඳුනගන්න. කොස් තියෙනකොට හඳුනගන්න. දෙල් තියෙනකොට හඳුනගන්න. ඉතින් මේ විදිහට අපේ හිත මේ එක එක දේවල් හඳුනා ගැනීමේ ස්වභාවය තියෙනවා. අන්නේ හඳුනා ගැනීමේ ස්වභාවය තකින සංඥාව කියලා. ඒනේ සංඥාවක් ස්ථිරව හිතනවද? මේක එක වෙලාවක තියෙන මතකේ තව චුට්ටකින් නෑ. එක වෙලාවකට අපිට මේක මේ බලන්න එකට මම පොදු තැනක් කියන්න කෙනෙක්ව දකිනවා. මාඳුරම බලන්න. යන්තම් මතකයි යන්තම් මතකයි නෑ නෑ අඳුරන්න බෑ තරම් යන්තම් මතකයි කියනවා. ඒ පැත්තෙන් පොඩි තල්ලුවක් දාන්න ඕනේ. ඇයි මතක නැද්ද අර ඉස්කෝලේ යන කාලේ මේ ආනේ ආ දැන් ඕන සංඥාව එනවා. නේද? ඉතින් මේ සංඥාවත් ඒ කියන්නේ මේ හඳුනා ගැනීම කියන ඒවා මේ තියෙන මේ නෑ සමහරවිට මම හැමදාම කියන්නේ විභාගයකට ගිහිල්ලා උත්තර ලියන්න ගියාම කලින් තිබ්බ සංඥා එකක්වත් ඒ වෙලාව වෙන්නේ නෑ එන්නේ දැන් හිර වෙලා වගේ එහෙනම් ආයතෙසි විභාගයේ මොකද වෙන්නේ නෝ අය ඔක්කොම මට බරකේ කරනවා අපරාධ මතක් වුන්නේ නෑනේ කියන ඒ වෙලාවේ ඒ මට ඕන වෙලාවට ගෙන්න ගන්නවත් මට ඕන වෙලාවට ගෙන්න ගන්නවත් මට වෙන දාවට නවත්ත ගන්නවත් බැරුව හැම වෙලේම සැලෙන ගතිය සංඥාව තියෙන සංස්කාරය ඒක හොඳට ප්‍රකටයි හැමදාම අපි කතා කරනවා වගේ සංස්කාරයක් තමයි තරහ කියන සංස්කාරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ආදී සංස්කාරයන් ආදරය කියන්නේ සංස්කාරය මේ කොහොමද දන්නේ අපේ හිතේ උපදින ආදරය එහෙම එක ආනුභවයක් කොහොමද කෙනෙක් කෙරෙහි හැම වෙලේම හැම වෙලෙම ඒක නිකන් ඉන්ද්‍රකීලයක් නැවත ලැබෙනවා වගේ හෙල්ලෙන්නේ වගේ මට අහවලා රුණාදර වෙනස් වෙන්නේ නැහැ හෙල්ලෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එහෙම කියන්නේ කට්ටියවද? එහෙමද? කෙනෙකුට තියෙන ආදරේ එක වෙලාවකට දැඩිය තියෙන අතරේ තව වෙලාවකට කොහොමද? නැති එකමයි හොඳ බලවදී කියලා. ඕනෙම නෑ කියලා. අය මධ්‍යස්ථ ගන්නට. ආය වැඩි වෙනවා අඩු වෙනවා නේද එහෙමද නැද්ද එතකොට මට විතරක් නෙවෙයි එහා පැත්තට තේරෙන්නේ නැද්ද අනිත් කෙනාට තේරෙන්නේ නැද්ද එතකොට තේරෙනවද පටවවිල්ල කොහොමද කියලා මේ පැත්තට ආදේය තියෙන අර පැත්තට නැහැ අර පැත්තට ආදේය තියෙනකොට මේ පැත්තට නැහැ නේද ඉතින් මේ විදිහට එක එක එක එක හැම වෙලෙම සැලෙන දෙයක් ආදරය කියන හැම වෙලෙම වෙනස් වෙන දෙයක් සැලෙන දෙයක් අචලව තියාගන්න පුළුවන්කම නැහැ. ඒතර පංචපාදානස්කන්ධය අචලව තියාගන්න පුළුවන්කමක් නැහැ කියලා අපි දැනෙන්න ඕනේ. ඊළඟට ඒ සංස්කාරය ඊළඟට විඥානය. චක්කු විඥානය හෝ මේ ඇහෙට පේන පෙනීමේ දැනීමට කියන චක්කු විඥානය කියලා. සෝත විඥානය කියන්නේ කනට කනේ තියෙන ඇසීමේ දැනීම. ගහන විඥානය කියන්නේ නාසය, ජීවය කියන දිව, කාය විඥානය කියන්නේ සීත උෂ්ණ ආදී දැනීම මනෝ විඥානය කියලා කියන්නේ ආදරය ආදී දේ අපිට දැනෙන ආදරයයි ඊර්ෂ්‍යාව වෙනම දැනෙනවද නැද්ද වෙන වෙනස් විදිහට දැනෙනවා අන්න ඒ දැනීම් වලට කියනවා විඥාන කියලා කොහොමද දන්නේ ඒ වගේ තත්ත්වේ එක දිගට චක්කු විඥානේ දැන් දැන් මගේ දිහා බලාගෙන ඉන්නවනේ මම කියන දේවල් අහනව නේද හොඳට දැන් මේ බණ අහන්න පටන් ගත්තොත් මම කියන ඔක්කොම අහුණා කියලා හිතන්නේ ඒ බලන්න එක වෙලාවක ගියාද නැද්ද මගේ දිහා බලාගෙන ඉද්දී හිත ගෙදර ගියාද නැද්ද? වෙන කොහරි ගියාද නැද්ද? ඒ වෙන කොහරි ගියලාවේ මෙතන හිටියට නේද මට කයි පාසල් යන කාලේ ගුරුවරයා චෝක් කැල්ලෙන් ගහනවා. එයා දිහා බලාගෙන ඉද්දී අහගෙන ඉද්දී චෝක් කැල්ලෙන් ගහනවා කන්නේ කොහෙද හිටියේ? එතන ගැස්සිලා හැරෙනවා වගේ. එහෙම එහෙම වෙන්නේ ඇයි ඒ? එතනම ඉද්දී එතන තිබ්බ සද්දේ මට ඇහෙන්නේ නැහැ. නේද? එතන තිබ්බ කිසි දෙයක් මට දැනෙලා නැහැ. ඇයි එහෙම වුනේ? එකපාරටම තේරුම් ගන්න ඇයි එහෙම වුනේ? එක අරමුණක හිත යනකොට අනිත් ඉන්ද්‍රියන් තුලින් විඥාන උපදින්නේ නැහැ. එකවරකට උපදින එක විඥානයක් විතරයි. මේක ඒකෙන් සිද්ධ වෙන හින්දා අපිට මේක එක දිගට තියෙනවා අය කියලා දැනෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක මට නවත්ත ගන්න බෑ. මට ඕන වෙලාවට චක්කු විඥාන එක දිගට පහළ වෙන්නේ නැහැ. මට ඕන වෙලාවට සෝත විඥාන එක දිගට පහළ වෙන්නේ නැහැ. හරි හැබැයිම සැලෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය තියෙනවා පේන දැනෙන හැඟෙන දේ තුල වුණත් අපිට ඇති වෙන ඇති වෙන තත්ත්වයන් වල වෙනස්කම් දැනෙන තත්ත්වයන් වල වෙනස්කම් තියෙනවා එහෙනම් විඥානය කියන එක හැබැයිම සැලෙන දෙයක් බව ප්‍රකට කරනවා මේ ලෝකයේ මුළු පංච පාදාන ස්කන්ධය නැත්නම් මුළු ලෝකයම ගත්තොත් එහෙනම් මේ මුළු ලෝකෙම ඔන්නේ ලක්ෂණ තියෙනවා එහෙනම් සැලෙන වෙනස් වෙන කැඩෙන paludu වෙන දේවල් මේ මෙහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා කියන්නේ අපිට සාමාන්‍ය කොහර තැනක මගේ ළඟ සැරෙන දේවල්, කැඩෙන දේවල්, පරිදි වෙන දේවල් එසේම තිබේවා. අලුතෙන් සැරෙන, කැඩෙන, පරිදි වෙන දේවල් ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් එහෙම තියෙනවා. ඒකට කැඩේවා, බිඳේවා, පරිදි වේවා හරිද? තියෙනේවා, කැඩේවා, බිඳේවා, පරිදි වේවා කියන රහස තියෙනවා. ඒකට අපි කැමති සැලෙන දේවල් ඒ වෙනස් වෙන දේවල් පරිදි වෙන දේවල් පිළිබඳ අපේ තියෙන සතුටක් නෙවෙයි කලකිරීමක් සතුටක් නෙවෙයි කලකිරීමක් ඇති වෙන්නේ ඇලිමක් නෙවෙයි නොඇලීමක් ඇති වෙන්නේ නේද ඒකට අල්ලා ගැනීම නෙවෙයි අතහැරීමක් ඇති වෙන්නේ හරි පංච උපාදානස්කන්ධයම ඔන්න ඔය වගේ අපිට දැනෙනවා ඒක හැම වෙලේම අර හුලකට හැලිලා කැඩිලා බිඳලා යන එකක් වගේ. හැම වෙලේම ඒ තියෙන මට ලැබිලා තියෙන රූප තියෙනවා නම් ශබ්ද ගන්ධ නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ සියල්ලේම තියෙන මේ චලනය වෙන කැඩෙන බිඳෙන ගතිය මට එකතු වෙලා තියෙන දේවල් මට එකතු වෙන්න තියෙන දේවල් මම දකින අහන දේවල් මගේ ජීවිතේ ජීවිතේ තියෙන හැම දෙයක්ම අන්න ඒ වගේ හැම වෙලේම වෙනස් වෙන සැලෙන දෙයක් කියලා දැනෙනකොට ඒ පිළිබඳ අපිට ඇති වෙන සතුටක්ද කලකිරීමක්ද? එතකොට අන්න ඒ කලකිරීමමයි පංච පාදානස්කන්ධයෙන් අපි අපේ හිත ගලවන්නේ. දැන් ඒ කලකිරීම තියන අයට පංච පාදානස්කන්ධයට ඇලීම ඇති වෙන්නේ නැහැ. එතකොට මේ පංච පාදානස්කන්ධය කෙරෙහි ඒ සිහිය ඒ ඒ දැන් අපි මේ විදිහට මෙනෙහි කරනකොට කෙනෙක් මේක අරගෙන ඒක අතල දෙයක්ද නැත්නම් ඒක චලනය වෙන දෙයක්ද කියලා මෙනෙහි කරනකොට පංචස්කන්ධේ චලතෝ කියලා මෙනෙහි කරනකොට පින්නත් නේ ආන්නේ මෙනෙහි කරන කෙනාට ඒ පංච ප්‍රාදාන ස්කන්ධය පිළිබඳව කලකිරීම සහගතත්ව ඇති වෙනවා. එතකොට එහි ඇලෙන්නේ නැහැ. දැනට අපේ තියෙන්නේ මොකද්ද? හැම වෙලේම මේවා මේවා මේවා අතල දේවල් මේවා වෙනස් වෙන දේවල් මට ලැබිලා තියෙන හැම දෙයක්ම එක දිගට වෙනස් වෙන්නේ නැති දේවල් කියලා ඒත්තන්ට ලොකු හැඟීමක් තියෙන හින්දා ඒක තුල හිත ඇලිලා ඇලි ඇලි ඇලි ඇලි තියෙනවා. අන්න ඒකෙන් හිත ගැලවෙන්න ඕන හැම නිමේෂයකම Tamanට පංච පාදානස්කන්ධයේහි කුමන හෝ දෙයක් වේදනාවක් හරි රූපයක් හරි සංඥාවක් හරි මොන යම් හෝ දෙයක් අරමුණ වෙනකොට ඒ අරමුණු වෙන දේත් එක්ක අපිට ඔය හැඟීම උපදින්න ඕනේ. හැඟීම උපදින විදිහට අපි ඒකේ යථාභූත ස්වરૂපය මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හැම වෙලේම මේවා සැලෙන දේවල්, මේවා වෙනස් වෙන දේවල්, කැඩෙන දේවල්, බිඳෙන දේවල් කියලා මෙනෙහි කරලා හැම වෙලේම ඒ අරමුණ එන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒක කරන්න ඕනේ එහෙමනම් මේක සැලෙන දෙයක් කියලා තමයි මොකද කියන්නේ මේ සැලෙන දේ නැත්නම් අනිත්‍ය ස්වභාවය දැක දැක අනිත්‍ය ස්වභාවය මෙනෙහි කර කර භාවනාව වර්ධනය කරන්න ඕන පංච ප්‍රධානස්කන්ධ පිළිබඳ. ඒ මෙනෙහි කිරීම කරන්න ඕනේ. මෙනෙහි කිරීම කොච්චර කරන්න ඕනද කියන එකට කියනවා මේ චත්තාලී සාකාර භාවනාවේ එකට තමයි චලතෝ කියලා මෙනෙහි කරන හැමදේම මේවා හෙල්ලන දේවල් ස්ථීරව පවතින ස්ථීරව තියෙන දේවල් නෙවෙයි කියලා මෙනෙහි කරන්න ඕනේ ඒක ඒ අරමුණ හැම වෙලේම ඒ ලක්ෂණය හැම වෙලේම හිතේ පංච උපාදානස්කන්ධ දරුවෙගේ ආදරය ඉදිරියේ දරුවෙක් ඉදිරියේ හරිද දැක්ක දෙයක් ඉදිරියේ තමන්ගේ හිත යම් කිසි දෙයකට නතු වෙලා යනකොට ස්ථිරව පේනවාය කියලා ඒක වෙනුවට මේක නෙවෙයි. මේක වෙනස් වෙන්නේ නැති මාසයක් වෙනස් වෙන්නේ නැති දෙකක් වෙනස් වෙන්නේ නැති කියලා බෑ. හැම වෙලෙම සැලෙන දෙයක් බව දැනෙන්න ඕනේ. හැම වෙලෙම වෙනස් වෙන දෙයක් බව දැනෙන්න ඕනේ. හොඳයි. එතකොට ඒ ගාමට අපේ සකස් කර ගැනීමෙන් තියෙන උපාදාන අයින් වෙනවා නැති උපාදාන නැති වෙන්නේ නැති උපාදාන ඇති වෙන්නේ නැහැ. තියෙන උපාදාන අයින් වෙනවා වගේම නැති උපාදාන ඇති වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට ඒ වගේම අපිට මේකත් එක්කම කතා කරන්න පුළුවන් ඊළඟ කාරණාවක් ඒකට කියනවා අභංගුතෝ කියලා. භංග වෙන ස්වභාවය තියෙනවා. නැති වෙන ස්වභාවය තියෙනවා. අර හෙල්ලෙනවා විතරක් නෙවෙයි හැම දෙයක්ම ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ස්වභාවය තියෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය අපි ඉස්සෙල්ලා කතා කරා වගේම හැම රූපයක්ම ඇති වෙන දෙයක්ම සම්පූර්ණයෙන්ම අපි දන්න හැමදේම දැන් සමහර වෙලාවට අපේ පොඩි කාලේ හිටපු අය මේ වෙනකොට නේද ගොඩාක් කට්ටිය නැහැ. ඒ වගේ මේ හැම දෙයක්ම ඒ ඒ ඒ තරම් එහාට ගිහිලා නැති වෙන විතරක් නෙවෙයි හැම මොහොතකම හැඩතල ආදී රූපේ රූපයේ තියෙන එක ගතියක් තමයි රූපණය වෙන ස්වභාවය. ඉතින් හැම වෙලෙම මේ වේදනාව බලන්න වේදනාවක් ඇති වෙන වේදනාව ඉස්සලා අපි කිව්වා වගේම හෙල්ලෙනවා කිව්වා වගේම නැති වෙලා යනවා. ඒ මේ ඇති වෙන වේදනාව මේ මොහොතේ ඇති වෙන වේදනාව මේ මොහොතේ නැති වෙනවා. ඊළඟට සංස්කාර කියන ආදරය ආදියත් මේ මොහොතේ ඇති වෙන ආදරය මේ මොහොතේ නැති වෙනවා. එතකොට ඕනම දෙයක් පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයම භංග වෙවි භංග වෙවි භංග වෙවි යන නැති වෙවි නැති වෙවි නැති වෙවි යන. ඉතින් ඒ නැතිවීම පිළිබඳව ඇතිවීම නැතිවීම කියන උදේවය කියන දෙකට අරමුණු කරගෙන යම් කිසි කෙනෙක් මූලික වශයෙන් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම හොඳින් මෙනෙහි කරලා තිබුණොත් හොඳින් මෙනෙහි කරලා තියුණොත් මොකද වෙන්නේ? ඒ තනත්තාට කාලානුරූපව ටික ටික ටික ටික නැතිවීමම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හරිද? හැම දෙයකම තියෙන වැඩක් නැහැ මේ ලෝකේ මේ හැම දෙයක්ම භංග වෙනවා. හැම දෙයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම නැති වෙන බව පවා අරමුණු වෙන්න අරමුණු වෙන මේ සමයේ තියෙන දේ නෙවෙයි තවසනයකින් ඒක නැති වෙලා. ඊළඟට මේක වේදනාව සංඥා වගේ දේවල් අරමුණු කරනකොට අපිට ඒක හොඳටම ප්‍රකට පේන්න තියෙනවා වේදනාව කියන්නේ මේ මොහොතේ ඇති වෙන වේදනාව මේ මොහොතේම ඊළඟ මොහොතේ වෙනකොට වෙන වේදනාවක්. දැන් අපි තේකක් බිව්වත් එහෙමයි. මේ මොහොතේ ඇති වෙන ඊළඟ කෑමක් කෑවත් එහෙමයි. මේ මොහොතේ ඇති වෙන වේදනාව ඒ කෑම හින්දා ඇති වෙන වේදනාව තව මොහොතක ඉස්සරහට අපි කතා කරා වේදනාව ගැන ඒක වෙනස් වෙනවා. මේ මොහොත ඇති වෙනක මේ මොහොතම නිරුද්ධ වෙලා යනවා. භංග වෙලා යනවා. ඒකට අන්න ඒක ඒ බංග නොවනවාය කියන හැඟීම නැති නොවනවාය කියන හැඟීම මාත්‍රයකටවත් තියෙන්න බෑ. මාත්‍රයකටවත් තියෙන්න බෑ. අද හැමදාම මම ඕකෙදි කියන්නේ මොකක්ද මේ බලන්න. දැන් මට ලැබිලා තියෙන ආදරය පදහන්දාවෙද්දී සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන් බෑද? මම ආදරයට ඇලිලා ඉන්නවා කියලා හිතනකොට මට ලැබිලා තියෙන ආදරය පදහන්දාවෙද්දී සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්. පුළුවන් නේද? බංග වෙන්න පුළුවන්. නේද? නැති බංගස්ථාන වෙනවා කියලා කියන්නේ. හරිද? නැතිම වෙලා යන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට මොකද්ද හිතේ තියෙන අදහස? නෑ එහෙම වෙන එකක් නෑ කියලා. එහෙනම් එහෙනම් අන්න බලන්න අපිට තියෙන සංඥාව මොකද්ද? එහෙම වෙන්නේ නෑ බංග වෙන්නේ නෑ කොච්චර තව අවුරුදු 10ක්වත් තියෙයි නේද මේ මග ළඟ තියෙන මෙච්චර කාලයක් තියෙයි කියලා අන්න ඒ බලන්න අපේ ළඟ තියෙන හැඟීම වෙන එකක් කියන්නේ එකක් හිතේ තියෙන්නේ වෙන එකක්. අන්න ඒක වෙනස් වෙන්න ඕනේ. හරිද? හැඟීමක් විදිහට අපිට මේක නැති වෙනවා කියන හැඟීමක් විදිහට ඒක අරමුණු වෙනකොට කාග හරි අරමුණු වෙනකොට කාග හරි ආදරයක් අරමුණු වෙනකොට ඒ කියන්නේ තරහක් අරමුණු වෙනකොට ඊර්ෂ්‍යාවක් අරමුණු වෙනකොට කෝපයක් අරමුණු වෙනකොට වෛරයක් අරමුණු වෙනකොට මේවා ඔක්කොම භංග වෙලා යනවා නැති වෙලා යනවා කියලා හැඟීම අපේ තුන තියෙනවා. එතකොට එහෙම නැති වෙලා යන දේවල් පින්නත් මේ සැපද? යමක් නැති වෙලා යන එක සැපද? නැහැ. ඒවා හින්දා දුක් උපදිනවා. ඉතින් බලන්නකෝ. තුවාලයක් තිබුණා නැති වෙලා ගියා. සැපයි. එහෙනම් නැති වෙලා යන එක සැපයි. ඒක උන්ට හම්බුනේ මොකද්ද? හොඳ වෙච්ච තුවාලයක් හම්බුනා. හොඳ වෙච්ච තුවාලයක්. ඒකත් නැති වෙන ස්වභාවය තියෙනවා නේද? නේද? තුවාලේ හොඳ වුණාට අපි හරි බයෙන් ඉන්නේ. ඇයි? ආය ආය තුවාලේ ඇති වෙයි කියලා නේද? එතකොට එන්න ඒ බයෙන් බයෙන් බයෙන් පසුතැවිල්ලෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ නැති වෙන නැති වෙන ස්වභාවය තියෙන හින්දා. භංග වෙන ස්වභාවය තියෙන හින්දා. හැම එකකම ශනයක් ශනයක් ශනයක් පාසා භංග වෙනවා ඒවා නැති වෙනවා නමුත් අපිට ඒවා කාලානුරූපව තමයි සමහර දේවල් ප්‍රබලව දැනෙන්නේ අන්න ඒ ප්‍රබලව දැනෙනකොට දැනෙනකොට අපි ලොකු පීඩාවකට ලොකු පීඩාවකටපත් වෙනවා. එහෙම නෙවෙයි කලින් ඉඳන්ම මොහොතක්වත් මට මේක තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කියන එක ඒ ඒ භංගානුපස්සනාව දක්වා මේක වැඩිවෙත් වෙනවා. හරි භංගානුපස්සනාව දක්වා මේක වැඩුණොත් යම් යම් කෙනෙක් ඒක වර්ධනය කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ආන්ගේ තත්තාට භංග නොවනවා කියන සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හරි පංචපාදානස්කන්ධය මෙන්න මෙච්චර කාලයකට භංග නොවී නැති වෙවි නැත්නම් වෙවි තියෙනවා. එතම ඉතලා හොයා ආදරය ගැන අදහන්දාවේ මේක වෙයිද කියනකොට අපේ ප්‍රාර්ථනාවත් නෑ මේක වෙන්නේ නෑ. මේ මේක වෙන්නේ නෑ කියලා සංඥා කියනවා. නෑ ඒක වෙන එකක් නෑ කියලා අදහස් තියෙනවා. එතකොට අන්න එහෙම අදහසක් නෙවෙයි. හරියට කොයි වගේද? වස්සක් වහිනවා නම් අපි ඒක පායන්නේ නැහැ කියලා අදහසක් නැහැ. දේරුන්නක් පායලා තියෙනවා නම් මේ දේරුන්න මට මෙච්චර වෙලාවක් ඔය තියාගන්න පුළුවන් කියලා අදහසක් නැහැ. ඒක වෙනස් වෙන්න තෝරන හේතුව තියෙයි කියලා අදහසක් නැහැ නෑ. ඒක හැම වෙලේම අපි දන්නවා දේරුන්න නිකන් බලාකුළු වගේ මේක පැත්තක තිබ්බට තව පැත්තක තිබ්බට පාට වෙනස් වෙලා මේතරම් වෙනස් වෙන්න තෝ තියාගන්නවා තියාගන්න පුළුවන් කියන අදහසක් අපිට ළඟ එහෙම බලාපොරොත්තුවක් නැත්තේ. එහෙම බලාපොරොත්තුවක් නැහැ. නේද? අන්නේ බලාපොරොත්තුවක් නැත්තේ මේ භංග ස්වභාවය අපේ අපේ අපේ මනසට දැනෙනවා. දේ දුන්න මේ තියෙන විදිහට නේ තවටුට්ටු. මේ තියෙන විදිහට නේ තවටුට්ටු. දැන් මේ තියෙන මේ වෙලාවේ තියෙන යම් පාඩක් තියෙනනම් ඒක භංග වෙලා තවටුට්ටු. එතකොට ඒ හැරෙන හැරෙන විදිහට තියෙන තියෙන විදිහට මේකේ ඇති වෙන වෙන මේ වෙනස් වීම නැතිවීම අපේ හිතට අරමුණු වෙන්නේ නෑ දේදුන්නකදී අරමුණු වෙනවා සාමාන්‍ය ජීවිතේදී අරමුණු වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතය ගෙවද්දී මට ලැබෙන ලැබෙන මට තේරෙන දැනෙන මට අරමුණු වෙන මේ ලෝකේ ඕනෑම දෙයක් පින්නත් මේ අරමුණත් එක්කම කැඩිලා බිඳලා යනවා නැති වෙලා යනවා විනාශ වෙලා යනවා කියන අරමුණ අපිට දැනෙනවා නම් ඒ අරමුණ ඒ විදිහට ඒ ලක්ෂණය අපිට දැනෙනවා නම් අපි මේ ලෝකේ දැනෙන්නේ ක්‍රමානුකූලව පංච උපාදානස්කන්ධයෙන් හිත ගලවා ගැනීම සඳහායි මේ වගේ අනුපස්සනා සිදු කරන්නේ. අර ක්‍රමානුකූලව අපේ හිත පංච උපාදානස්කන්ධේ හැලිලා තියෙන හිතෙහි නොඇලීම සඳහා ඊළඟට සතුට වෙන හිත කලකිරීම සඳහා අල්ලා ගන්නා හිත අතහැරීම සඳහා මේ වගේ භාවනාවන් අපි වර්ධනය කරගෙන යන්න ඕනේ. එතකොට මේක තුලින්මයි අපිට කොයි වෙලාවක හරි අනුලෝම ශාන්තිය කියන එක මේ බලන්න අනුලෝම ශාන්තිය කියන එක මතක තියාගන්න ඕන දෙයක්. මම කීප වතාවක් හොඳ වැඩි එක මතක් කරන්න හිතුවා මේ දවස් ටිකේ. නමුත් මේ විදිහට පංච පංචස්කන්ධය භංග වෙන දෙයක් මේක සැලෙන දෙයක් කියලා හෝ භංග වෙන දෙයක් කියලා හෝ අරමුණු කරන කෙනෙකුට අරමුණු වෙන කෙනෙකුට මම අහනවා දැන් බංග වෙන දෙයක් කියලා කියන්නකෝ. සාමාන්‍ය ජීවිතයේ තියෙන පංච උපාදානස්කන්ධයේ හින්දා අපේ සිතේ තියෙන අර ශාන්ත නැති ගතියක් තියෙනවා. අන්න ඒක අඩු වෙයිද වැඩි වෙයිද? ඒ කියන්නේ ශාන්ත නැති ගතියක් කියන්නේ වේවුල ගතියක් තියෙන අපි. අපි කියන සාමාන්‍ය ජීවිතයේ තියෙන මේ නිකන් වේවුලන්ට පා වුණට වැඩිය අන්න ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැම වෙලේ වේවුල ගතියක් තියෙනවා. ශාන්ත නැහැ අපි. ඉවසන ගතියක් නැහැ. එතකොට යම් කිසි කෙනෙක් මේකේ ඇතිවීම නැතිවීම හොඳට ප්‍රකටව දකිනවනම් මේක භංග වෙන ස්වરૂපය දකිනවනම් දැන් අපි මෙහෙම හිතමු කෙනෙක් මේ ගොඩාක් හිතේ දුකෙන් ඉන්නවා මේ හොඳට හිතිය කෙනෙක් හොඳට හිතිය කෙනෙක් මේ එයාගේ වචන මේ එයාගේ හොඳ වචන අයින් වෙලා නරක වචන කිව්වා කියලා. හරි. දැන් මෙයාට ඕන හොඳ වචන කියාගෙන එක දිගට ඉන්න. ඒක හරියට සරිලා ඉන්නේ. අයියෝ මට මෙහෙම වචන සමහර අය එහෙම නේද? තාගේ හරි පොඩි වචනයක් අල්ලගෙන අයියෝ බලන්න බෑ. මේ අය නම් එහෙම නෑ. නේද? අපේ බණ අහන අය නම් එහෙම නෑ කවදාකවත් කාගවත් වචනයක් හින්දා හිත රිදවගෙන අනිත් අයට කිය කිය මට මෙහෙම කිව්වා කිය කිය මෙහෙම කිව්වා අරම කිව්වා නේද? එහෙම සැලෙන්නේ නැහැ නේද? එහෙම සැලෙන්නේ නැහැ. නේද? එහෙම සැලෙන්නේ නැහැ. ඇයි මේ සැලෙන්නේ? සැලෙනවන සැලෙන්නේ ඇයි? ඒවා වෙනස් වෙනවා නැති වෙනවා. දැන් හොඳට තිබ්බ දේවල් නරක වුණා වගේ දැනෙනවා. ආයෙ හොඳ තත්ත්වයකට ගත්තත් මොකද වෙන්නේ? ආයෙ වෙනස් වෙනවා කියලා දන්නවනේ. නේද? එන දෙයට මූණ දීගෙන උපේක්ෂා සහගතව ඉන්නවද නැද්ද? අයියෝ මේ හොඳ පැත්තට අරන් ගියත් මේවා දැන් මට ආදරයක් තිබුණා ආදරේ නැති වුණා කියලා කෙනෙක් කරනවා. ආ ඒ ආදරය ඇති වුණා කියන්නේ ආයෙ නැති වෙනවද නැද්ද? ඉතින් මේ වෙනස් වෙන සැලෙන නැති වෙන බංග වෙන දේ ප්‍රාර්ථනා කරගෙන දක්මිතිකාගෙන තියාගන්න බෑ කියලා බලාපොරොත්තු අපහැරනවා නේද? එයා මේ එයාට එහෙම බලාපොරොත්තු අතහැරිලා ඉන්නවා නම් එයාගේ ජීවිතේ එයා සාන්ත එයාට කායා සාන්ත වෙන්නේද අසාන්ත වෙන්නේද මේ ලෝකේ වෙනස් වෙනකොට එයා වෙනස් වෙන්නේ හිත වෙනස් වෙන්නේ නෑ ලෝකේ වෙනස් වෙනකොට හිත වෙනස් වෙන්නේ එහෙනම් චලකෝ කියලා මෙහි කරන කෙනාට උනා පදංගිතෝ කියලා මෙහි කරන කෙනාට උනා චලකෝ කියලා මෙහි කරන කෙනාට උනා පදංගිතෝ කියලා මෙහි කරන කෙනාට උනා ඒ වගේ මෙනෙහි කිරීම කරද්දී පින්නත් මොකද වෙන්නේ? එයාට මේ පංච පාදානස්කන්ධයේ හින්දා ඇති වෙන ලෝභ දේශ මොහ අඩු වෙන හින්දා හිතේ සැලී කවුරු මොනවටවත් අයියෝ ඕවා විනාශ වෙලා යන දේවල් කියලා හිතේ සැලීම අඩු වෙනවා. ආන්ගේ හිතේ සැලීම අඩු වෙන හින්දා මොකද වෙන්නේ? එයාගේ හිත ශාන්ත භාවයට පත් වෙනවා. ඒක ආරම්භණයක රඳව ගන්න පුළුවන් වෙනවා. ඒකට කියනවා ඒක සම්පූර්ණ සියලු සංස්කාරයන් කෙරෙහි යෙදෙනකොට කියනවා අනුලෝම ශාන්තිය ඊටපත් වෙනවා කියලා. ඒක මේ නිකන් නෙවෙයි සියලු සංස්කාරයන් කෙරෙහි ඒ කියන්නේ දුරේවා විදුරේවා ඔය විදිහට තියෙන්නේ නේද? ආධ්‍යාත්මික ඕලාරික ඕලාරික සුකුම ආධ්‍යාත්මික බාහිර මේ විදිහට දුර ළඟ තියෙන හැම දෙයක් ගැනම එකම ආකාරයෙන් කැඩලා යන, විදිලා යන, පළදු වෙන කියලා දේවල් සම්මර්ෂණයක් වශයෙන් ඔක්කොම එක පිටකට එක පිටකට දැනෙන ගතියට වෙනකොට කියන සම්මර්ෂණ ඥානයක් ඇති වුණා කියලා ඒක අනුලෝම ඥානයේ මූලික අවස්ථාව අනුලෝම ශාන්තියේ මූලික අවස්ථාවක්. ඊට පස්සේ දැන් අපි කතා කරා වගේ උද්‍යාව්‍ය දකිමින් ඒකේ බංගන බංගානුපස්සනාව ආදී සංකාරුපේක්ෂා ඥානය දක්වාම මධ්‍යස්ථ අනුලෝම ශාන්තිය. ඊට පස්සේ අනුලෝම ඥානය තමයි අනුලෝම සාන්තිය කියලා කියන්නේ. මේ අනුලෝම සාන්තියටපත් වෙච්ච කෙනෙකුට තමයි නිවන මේ මේ ලෝකේ මේවා සරලවට නිවන සැලෙන්නේ නැහැ. මේ ධර්ම මේ මේ දේශනාවේ තියෙන ආකාරයට නිවන නොසැලෙන එකක්, නිවන භංග වෙන එකක් නෙවෙයි කියලා ඒ ඒ විසඳුම ඒක තුල හැදෙනකොට තමයි සම්මත්ත නියාම කියන ලෝකෝත්තර සිත් පහළ වෙන මට්ටමට එන්නේ. ඉතින් මේවා පොඩි දේවල් විදිහට අපිට දැනෙන්න පුළුවන්. නමුත් මේ මෙනෙහි කිරීම වලින් අපේ මානසිකාර්ය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මානසිකාර්ය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඉතින් ඒක නිසා අපි මේ ධර්මයේ ඉගෙනගෙන විතරක් අපි අහගෙන විතරක් අපි නිවැරදි මානසිකාර්ය තමන්ගේ සිතට සිතෙන් නැగిලා එන විදිහට තමන්ගේ හිත සකස් කරේ නැත්නම් කවදාකවත් මේ සැලෙන එක, දැවෙන එක, පිච්චෙන එක අයින් කරගන්න පුළුවන් කමක් නැත්තේ ධර්මයේ අත්දැකීම් ප්‍රාර්ථනා කරනවා තම තමන්ටත් මේ ජීවිතයේ ඒ උතුම් ත්‍ත්වයටපත් වෙන්න හේතු වේවා කියලා මේ ධර්ම ශ්‍රවණය ඒ වගේම නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපුවත්තන් ඒ අත්දැකීම් ප්‍රාර්ථනා කරන්න ඕනේ තමන්ට මේ බණ අහන්න දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ ඉන්න මේ පින්නන්ත පිරිස ඒකින්දා ධර්මයේ ශ්‍රවණය කරපු ධර්මයේ දේශනා කරපු අපි දෙපාර්ශ්වයම ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු මේ මැදිරියට ඇවිල්ලා තමන්ගේ බය බලය උදලා හරියම්බ කරගත්ත ධනෙ පහදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සියලු ලෝකවාසීන්ට ලබා දෙන්න ඕනේ කියන පරමාදහසින් තමන්ගේ නංගුත්තරය තාමත්ම කෙටියෙන් සඳහන් කරලා වැඩි කාලයක් බණම කියන අවස්ථාව සැලසපු මේ පින්වන්ත අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන අදිෂ්ඨාන කරනවා මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.